සබවාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ චිත්තසංතාන වෙනස් කරමින් නිවැරදි කරමින් දුක් ඇති වෙන්නේ නැති තත්වයකට සිතපත් කිරීමයි බුදුජාන් වහන්සේගේ ධර්මයේ තුල අපි ලබා ගන්න ලාභය. ඒක අපි මුලින්දම්ම නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ කියන්නේ ලෝකය මගේ හිතට ගැළපෙන විදිහට වෙනස් කරලා සැනසෙන්න මං කියන විදිහට මේ වටේ පිටේ තියෙන්න ඕනේ. මං කියන විදිහට අහවල් අය ඉන්න ඕනේ. මං කියන විදිහට මගේ ගෙදර තියෙන්න ඕනේ. මං කියන විදිහට කියලා මං කැමති විදිහට මේ ලෝකය සකස් කරලා මං කැමති විදිහට මේ ලෝකය සකස් කරලා හිත සතුටු කරගන්න ක්‍රමයක් අපි ළඟ තියෙනවද නැද්ද? නේද? ඒකනේ ක්‍රමේ ඒක විතරනේ ඉතින් ක්‍රමේ වෙන ක්‍රමයක් නැහැ. ඔක්කොම මොනවද මං කැමති අය මං කැමති වෙලාවට මං කැමති තැනදී මං කැමති විදිහට මං කැමති දේ කරමින් ඉන්නවා නම් ඔන්න මට පුදුම සන්තෝෂයක්. ඒකට තමයි ඔය උපන් දින සාද එහෙම දාන කට්ටිය. නේද? තාත්තා කැමති නම් තාත්තා කැමති අය කට්ටිය නේද? තාත්තා කැමති වෙලාවට තාත්තා කැමති තැනට ඇවිල්ලා තාත්තා කැමති ඒවා කමින් නේද? එතකොට ඔක්කොමලා අල්ලාප සල්ලාපේ දිලා තාත්තා කැමති විදිහට එදා ඉන්නවා. ඒ තමයි තාත්තගේ උපන් දින සාදය. ඒ මොකද එයාව සතුටු කරන්න තියෙන විදිය. එහෙම නේද? ඇයි අපි මේ උපන් දින සාදයක් කියලා එහෙම එකක් කරන්නේ? එයාගේ හිත සතුටු කරන්න. ඒ කියන්නේ එයාගේ හිත සතුටු වෙන්න මොනවද කරෙන්න ඕනේ? කැමති දේවල් කැමති විදිහට කැමති තැන කැමති වෙලාවට නේද? හැබැයි වහින්නත් බෑ හයියෙන්. ඒ වෙලාවට නේද? ගොරවන්නත් බෑ. ඒ ඔක්කොමත් වෙන්න ඕනේ. ආ. එහෙනම් දැන් ඒ විදිහට සකස් කර කර සකස් කර කර යනවා අපි මේ පරිසරය. අපි කැමති විදිහට. දැන් ඉවරද දන්නේ හදලා. කවුරු හරි ඉන්නවද මේ ලෝකේ මං ඉපදිච්ච දවසේ ඉඳන් මං කැමති දේවල් මං කැමති විදිහට හැදුවා. මං කැමති විදිහට තියාගන්න මම ඔක්කොම ටික හැදුවා. මගේ දරුවෝ හැදුවා. මගේ දෙමව්පියෝ මං ගෙවල්, දොරවල්, යාන වාහන ඔක්කොම මං කැමති විදිහට හැදුවා දැන්. දැන් ඉවරද? හදපු ඒවා ඒ විදිහටම තියනවද? භාගයක්වත් භාගයක්වත් නැහැ. ඉස්සරහට තියෙයිද? නැහැ. කැමති ඒවා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? දුක් ඇති වෙනවා කොහෙද? සිතේ. එහෙනම් සිතේ දුක් නැතිකරන්ඩ ඔය කියන ක්‍රමේ හරියනවද? නෑ. එහෙනම් මොකද වෙනස් කරන්න ඕනේ? කැමැත්තයි වෙනස් කරන්න ඕනේ. සිතයි වෙනස් කරන්න ඕනේ. සිත වෙනස් කරන වැඩ පිළිවෙලයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා එක තේරුම් අරගෙන ඒ සඳහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක්ද කියලා දැන් අපි සති ගාණක් තිස්සේ අපේ සිත සකස් කරන වැඩ පිළිවෙලක් සාකච්ඡා කරා. හිත අකුසල අකුසලයේ හිතේ නැගෙනකොට අපි කිව්වා නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අකුසල් හිතේ නැගෙනකොට ඇත්ත වැහෙනවාය කියලා. කැමති නෑ පිළිගන්න වෙනස් වෙනවා කියලා. වෙනස් වෙනවා මේ ලෝකෙ තියෙන තමන් ළඟින්ම ඉන්න අය වෙනස් වෙනවා කියන එක හිතන්නවත් බෑ නෑ නෑ ඒක වෙන්නේ නෑ. ඒක කවදාකවත් වෙන්නේ නෑ. ළඟින්ම ඉන්න අය වෙනස් වෙනවා කියලා ඒක කවදාකවත් වෙන්නේ නැහැ කිව්වට විවාහ වෙන්න ගියාම නම් මොකද කරන්නේ? ඉතාලම තද විශ්වාසයක් තියෙන අය පවා විවාහ වෙන්න ගියාම මොකද කරන්නේ? නීතිඥයෙක් හොයාගෙන ඇවිල්ලා නේද? නොතාරිස් කෙනෙක් ළඟට ගිහිල්ලා මොකද කරන්නේ? වෙනස් වුණොත් බලාගෙන ආයි කියලා ලියනවා. නේද? ඈ මැරෙනකන් මං බලා ගන්නවා කියලා පොරොන්දුවක් ලියා ගන්නවා. ඇයි එහෙම ලියාගන්නේ? විශ්වාස නැති ලියන්න ඕනේ නෑ. එච්චරම විශ්වාස නම් ලියන්න ඕනද? නෑ. ඒ මොකද වෙනස් වෙයි කියලා බය තියෙන හින්දා. අපි හැම නිමේෂයකම වෙනස් වෙයි කියලා බයෙන් ජීවත් වෙනවා. අපි හැම නිමේෂයකම වෙනස් වෙන දේවල් පිළිබඳව පීඩණයෙන් ජීවත් වෙනවා. මේ විදිහට දැන් කොච්චර කල්ද? වෙනස් වීගෙන එනකොට ආය හදන්න උත්සාහ කරනවා. ලොකු උත්සාහයක් ගන්නවා. හරියට කලබල වෙනවා. අඬනවා, දොඩනවා, වැළපෙනවා. සමහර විට හදා ගන්න බැරුව කෝච්චි වලට හිරා පනිනවා. මේ ක්‍රමේ අපි ළඟ විතරක් නෙවෙයි පින්නත් මේ අපේ ගෙදර ඉන්න සුනක පොත කියලා ළඟක් තියෙනවා. නේද? එයාත් මොකද කරන්නේ? කැමති කෙනෙක් කෙනෙකුට වලි ගවනවන යනවා, අකමැති කෙනෙක් කෙනෙකුට හුරලා එලවන්න බලනවා. එයා කැමති විදිහට එයා තියාගන්න හදන එයාගේ වපසරිය. නේද? හැම සතෙක්මත් එහෙමද නැද්ද? හ්ම් එහෙනම් අපිත් වැටලා තියෙන්නේ කොතෙන්ද බලන්නේ කියලා. ඒ කට්ටිය කරන වැඩේ එහෙමද මන්ද කරන්නේ කියලා කල්පනා කරලා ඊට වැඩිය හාගිය දෙයක් කරන්න ඕනේ කියලා තේරිලා. ලෝකේ වෙනස් කරලා සැනසෙන්න නෙවෙයි හිත වෙනස් කරලා සැනසෙන්න කියන තැනට තමයි අපි කාරණා හෙව්වේ ඒ සඳහා තමයි ක්‍රමානුකූලව හිත කොහොමද ඉහළ මානසික තත්වයකට ලෝකේ ඇත්ත තෝරගන්න මානසික තත්වයකට වර්ධනය කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා අපි පටිපදා ඥාන දර්ශනයේ සුද්ධිය දක්වාම සාකච්ඡා කළා. දැන් ඉතින් ওই ධර්ම දේශනා ගොඩාක් ශ්‍රවණය කරලා සමහර ඇත්තෝ අනිත් අය හොයාගෙනත් අහනවා. ඔය ඔක්කොම කරත් ඇද්ද මම කිසිම වැඩක් පටන් අරන් නැත්තම්. අපි ඊයේ පැහැදිලි කරා බණ අහා ඉන්න වෙලාවේ නිවන් දකින්නේ කවුද කියලා. සංකාරුපේක්ෂා ඥානය දක්වා වර්ධනය කරගත්ත කෙනෙකුට විමුක්තායතනයක් වෙනවා ධර්ම ශ්‍රවණය. සංකාරුපේක්ෂා ඥානය දක්වා වර්ධනය කරගත්ත කෙනෙකුට විමුක්තාය විමුක්තායතනයක් වෙනවා ධර්ම දේශනාව. දේශනා කරනකොටත් පුළුවන් ඒක වෙන්න පුළුවන්. හරිද? ධර්ම සත්‍යයනාවත් එහෙම වෙන්න පුළුවන්. අපේ අත් සමහරවල් කල්පනා කරනවා. ආ ධර්ම දේශනාව විමුක්තායතනයක්. එහෙනම් මොකද කරන්න බණ අහහම කියලා. මොනවා හරි දෙයක් අපි හිතමුකෝ හොද්දක් හදන්න කියලා. කාගෙන් හරි අහගත්ත අහගත්ත අහගත්ත අහගත්ත හොත් හැදෙනවද කොච්චර හැදුවත් කොච්චර අහගත්තත් හැදෙනවද? <laughs> මොකද කරන්න ඕන? ආදන්න ඕනේ. ඒ වගේ මේ මනස සකස් කරන වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙන්න ඕනේ පින්නත් මේ නැත්තම් කවදාකවත් අපේ මනස හතර අතේ ඇවිදිනවා මිසක් මේක සකස් වෙන්නේ නැහැ. ඉතින් අද ප්‍රත්‍යවේක්ෂාවක් කරන්ඩ උගන්වන්නයි හදන්නේ. හරිද? ඒ කියන්නේ නැවත හැරී බැලීමක් නැත්තම් කිසිම වැඩක් නැහැ. බණ ඇහුවට කිසිම වැඩක් නැහැ. ඒකින්දා මම මේ අත්තන්ගෙන් ඍජුවම අහනවා. ධර්ම ශ්‍රවණය වෙන මානියේ ඉන්න රූපහාන ඉදිරියේ ඉඳගෙන ඉන්න ගුවන් විදුලිය අහගෙන ඉන්න ඒ වගේ මේ මැදිරියේ ඉන්න ඔක්කොමලගෙන් අහනවා මට නම් මොකුත් කියන්න එපා. වචනයක්වත් මට ඉංගියක්වත් දෙන්න එපා ඔලුවක්වත් කොල්ලන්න එපා. තමන්ගේ ඇතුලෙන් අහලා බලන්න මම වැඩේ පටන් අරන් තියෙන්නේ කියලා. හරි. මොකක්ද වැඩේ? පළවෙනි වැඩේ තමයි සීල විසුද්ධියට පත්වීම අපේ මානසිකාරය මතකද මම කියලා දුන්නා පින්නත් මේ අපි අමාරුවෙන් සිල් රැකකොත් මුලදී සමාදන් වෙලා මම මේ සීලය රකින්නමයි රකින්නමයි රකින්නමයි කියලා අමාරුවෙන් සීලය ආරක්ෂා කරොත් ටික දවසක් යනකොට මොකද වෙන්නේ ලේසියෙන්ම කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවද නැද්ද? සිල් කැඩෙන්න තල්ලු කරන්නේ කවුද? සිල් කඩන්න වැඩියෙන්ම තල්ලුව දාන්නේ කවුද? මගේම සිත. අමාරුවෙන් කාලයක් අඛණ්ඩව සිල් ආරක්ෂා කරොත් සිල් රකින්න වැඩියෙන්ම තල්ලුව දාන්න පටන් ගන්නෙ කවුද? නේද? ඒක කවුද? මගේම සිත. මං කියන හින්දාද කියන්නේ? මං කියන හින්දාද කියන්නේ? බය නැතු උත්තරයක්ද? නෑ. ඉතින් දැන් මන්නේ කිව්වේ. මතකද මේ ධර්මදේශනා මාලාවන් පටන් ගත්ත වෙලාව මම ඔන්නෝම කිව්වා. මං කියන හින්දා නෙවෙයි මේ ප්‍රතිපත්තිය Tamanට දැනෙන්න ඕනේ මේ సంతානයේ ක්‍රියාත්මක වෙන විදිහ. ඒක මේ අත දන්නව ඔහම කිව්වහම. අමාරුවෙන් සීලය ආරක්ෂා කරවුවොත් අඛණ්ඩව හැබැයි කාලයක් අන්තිමට සිල් කඩන්න දෙන්නේ නැත්නම් මගේ මානසිකාරය මට සිල් කඩන්න දෙන්නේ නැහැ. නේද? සීලයේ ආදීනව සීලයේ ආනිසංශය සීල් කැඩීමේ ආදීනව හොඳින් මෙනෙහි කරොත් කොහොමද මේක ඉඳ තියන්නේ නැහැ අන්න ඒ தත්ත්වයටපත් වෙන්න අපි මොකද්ද කරන්න ඕන කිව්වේ සමාදන් වෙලා සීල් රකින්න කිව්වා දුකෙන් නිදහස් වෙන්න ඕන නම් පින්නත් නේ අපි කලින්ම කිව්වා දැන් ඉතින් වැඩේ පටන් ගන්න දවසට එක වතාවක්වත් බාල තරුණ මහලු කවුරුන්වත් කමන්නේ නැහැ ඕනෑ කෙනෙක් තමන්ගේ මොකද සීලයෙන් මං කියලා දුන්නා මතකද ලෞකික ජීවිතේට මොනතරම්නම් යහපතක් වෙනවද කියලා සිල් ලකින කෙනාට ඒක මේ අදුස්සමාන බලවේගයක් නෙවෙයි. සිල් රකින්න වාරයක් වාරයක් ගානේ සිහියෙන් ඉන්න ඕනද නැද්ද? වීරයෙන් ඉන්න ඕනද නැද්ද? ඉවසීමෙන් ඉන්න ඕනද නැද්ද? අදිස්ථාණයෙන් ඉන්න ඕනද නැද්ද? උපේක්ෂාවෙන් ඉන්න ඕනද නැද්ද? එහෙම ඉන්න වාරයක් වාරයක් සිහියෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න සිහිය වැඩි වෙනවා. වීරයෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න වීරය වැඩි වෙනවා. ඉවසීමෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න ඉවසීම වැඩි වෙනවා. අදිස්ථාණයෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න අදිස්ථාණය වැඩි වෙනවා. එහෙමද නැද්ද? එහෙනම් තමන්ගේ ශක්තියින් මානසික ශක්තියින් වර්ධනය වෙනකොට සිහිය නුවණ වීරය ඉවසීම අදිස්ථානය වැනි ගුණාංගයන් වර්ධනය වෙනකොට අපේ පින්නත් නේ ලෞකික අරමුණකට උනත් යන්න තියෙන හැකියාව ඊටාම ඉහළ තත්යකට යනවද නැද්ද නේද ඊටාම ඉහළ තත්යකට යනවා එහෙනම් ලෞකික පැත්ත පැත්තක තිබ්බාවේ අපි කතා කරන්නේ නිවන් මාර්ග ගැනයි එහෙනම් මේ නිවැරදි මාර්ගයට ආරම්භ වෙන්න අපි තුවා සමාදන් වෙලා සිල් රකින්න දවසකට එක සැරයක් පිරික්ස පිරික්ස ඒ කියන්නේ දැඩි අදිස්ථානය මේ වෙලාවේ මතක් කරන්ඩ මම දැන් පංචශීලයේ සමාදන් කරවද්දී මේ අත්ව පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියලා කියනකොට මම මේකෙන් වැළකෙනවාමයි පණයක් සතුම් මරණයකින් වැළකෙනවාමයි හොරකම් කිරීමෙන් වැළකෙනවාමයි කාමයේ අර්ධව ඇසීමෙන් වැළකෙනවාමයි බොරු කීමෙන් වැළකෙනවාමයි ඔය විදිහට තමන්ගේ පැත්තෙන් අදිෂ්ඨානයක් තිබ්බද දන්නේ නැහැ කියද්දි. තිබ්බද දන්නේ නැහැ. තිබුණා නම් වැඩ පටන් අරන්. නොතිබුණා නම් මොකද කර කර ඉඳලා තියෙන්නේ? කියෝ කියෝ ඉඳලා අතිල් කියවනවා. හරි චේතනාවක් නැති චේතනාවක් නැති සමාදන් වීම සමාදන් වීමක් වෙනවද? නැහැ. මෙතනින්ම පටන් ගන්න. මොනවා හරි යහපතක් සිදු කරගන්න කල්පනාවක් තියෙනවා නම් කර්මය හරි ෂේ කරගන්න කල්පනාවක් තියෙනවා නම් ඔතනින් පටන් ගන්න කියලා මම දැඩිව කිව්වා. ආරම්භ කරලා නැත්තම් හරීම අවාසනාවන්තයි. එහෙමම කියනවා රිදෙන්නම කියනවා. හොඳට රිද්දන්න ඕනේ. මොකද රිද්දපුවාම වෙන්නේ නේද? ඇයි අවාසනාවන්ත කියන්නේ? ළඟටම ලැබිච්ච සම්පතෙන් තමන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ළඟටම ලැබිච්ච සම්පතෙන් තමන් ප්‍රයෝජනයක් ගන්න හරීම අවාසනාවන්තයි. ඒ මොකද මේක වැඩ පිළිවෙලක් අපේ පින්නත් මේක අමාරුවෙන් දත්මිටි කාගෙන සිල් රකින්න අමාරුයි තමයි. හැමදාම එහෙම කරන්න වෙන්නේ නැහැ. මේක වැඩපිළිවෙලක් කියලා කිව්වේ ඒකයි. සමහර අය කියනවා මං සිල් සමාදන් වෙන්නේ නැහැ. ඇයි? මට රකින්න බෑනේ. ඒකත් බොරුවක් වෙනවනේ. එතකොට සමාදන් වෙනව නෑ නේ. සමාදන් වෙනවා කියන්නේ එන එන අනාගතේ මං සිල් රකින්නවා කියලා සමාදන් වෙනවා. කැඩෙන එක සාමාන්‍ය දෙයක්. කැඩෙන්නේ නැත්නම් ඉතින් සමාදන් වුණාට පස්සේ ආ කවදාකවත් සමාදන් වෙන්න ඕනේ නෑ. නැවත නැවත සමාදන් වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. ඒ සීලය තුලින් තමන්ගේ මානසික ශක්තිය වර්ධනය වීම සඳහායි අකණ්ඩව දැඩි අධිෂ්ඨානයකින් මේ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. එහෙනම් දැනට කරනවද කියලා අහලා බලන්න. හුඟක් අය දන්නේ නැහැ මං අද බොරු කියක් කිව්වද කියලා. හුඟක් අය දන්නේ නැහැ මං අද මදුරුව කියක් මරුවද කියලා. අඩුම තරමේ. අද අපායට යන පාරේ කොච්චර දුර ගියාද කියලා හුඟක් අය දන්නේ නැහැ. හරි තිරසංගත වෙලා උපදින්න තියෙන ඉඩකඩ වැඩි සංසාර ජීවිතේ ඒකට මං කොච්චර සුදුසුකම් සපුරා ගත්තද කියලා දන්නේ නැහැ. හරිද? හැබැයි අර විදිහට අදිස්ථානය දකින්න පටන් ගත්තාම බොරුවක් කියවුනොත් මතක් වෙනවා. අපේ බොරුවක් කියවුනා නේ කියලා. හරිද? එක දැනත් එක්ක මාත් එක්ක ගමනක් යනවා. ගමනක් යනකොට පින්නත් නේ කෙනෙක් කියනවා අහවල් ගෙදර පින්කමක් තියෙනවා දන්නවද? නෑ මම දන්නේ නෑ. දැන් මේ පැත්තෙන් උත්තර දෙනවා. නෑ මම දන්නේ නෑ. දැන් අර පැත්තෙන් කියන්න යන්නේ. නෑ නෑ නෑ මට කියන්න ඕනේ නෑ. ඕක මට කියන්න හදන්න එපා. ඒ අදාළ අය කියයි. හරි අදාළ අය කියයි මට. ඔයා මේක කිව්වොත් එහෙම මට දැන් හිතවත් හින්දා යන්නත් බෑ. නේද? නොගිහින් ඉන්නත් යන්නත් බෑ නොගිහින් ඉන්නත් බෑ. අන්තිමට එයා කට්ටිය ඇහුවොත් එහෙම මගෙන් දැනගෙන හිටියද කියලා මට දැනගෙන ඉඳලා ආවේ නැහැ කියලා කියන්න හිතන්න පුළුවන් ඒකින් දැනගෙන හිටියා කියලා කියන්න විදිහක් නැහැ. එතකොට මට බොරු කියන්න සිද්ධ වෙන්න තියෙන දේවල් තියෙනවා. ඒකින්ද ඔය විස්තරේ මට කියන්න එපා. අවශ්‍ය නම් අර කට්ටියම කියයි. බලන්න බොරුවක් කියවේයි කියලා තියෙන බය. බොරු කියවෙන්නේ නැති විදිහට තමන්ගේ පරිසරය සකස් කරනවා. එහෙම කල්පනාවක් එහෙම තියෙනවද දන්නේ මේක නෑ බලාගෙන ඉන්න මොකද හරි ලේසි. බොරු ගහපු ගමන් ලේසි වැඩේ නේද? ජීවත් වෙන්න හරි ලේසිනේ. බොරු කියව ගමන් ලේසි. මට දැන් කොහෙට හරි යන්න දෙනවනම් මට අසනීප වෙන්න දෙයක් නෑ. ඔහේ කියලා දානවා. හරිද? ඉතින් මෙන්න මේ தත්වයෙන් අයින් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊටාම ඉහළ මානසිකත්වයක් තියෙන උපාසකෙක් උපාසිකාවක් වෙලා මුළු ගිහි ජීවිතේම ගෙවන්න පුළුවන් ඒක හරි සහනදායකයි. යම් විදිහකින් යම් යුවලක්, තරුණ යුවලක් ධර්මානුකූල වුණොත් වෙනත් බලන්න ගිනි කොච්චර නිවෙනවද කියලා. ස්වාමියා දන්නවා භාර්යාව පාපේ බය දන්නවා කියලා. හොඳටම දන්නවා. භාර්යාව දන්නවා ස්වාමියා පාපේ බය දන්නවා කියලා. කොච්චර නිදහස් බලන්නේ හිත දෙක. කොච්චර විශ්වාසයක් තියෙනවද නේද? කිසිම වැරද්දක් කරන්නේ නැහැ. වෙනත් කෙනෙක් කරේ අදහසක් ඇති කරගන්නේ නැහැ. කියලා ඒ දෙපාර්ශ්වයටම තියෙන ගිනි වලින් සම්පූර්ණයෙන් නිවෙනවද නැද්ද? ඔව් එහෙනම් බලන්න මේකේ තියෙන වටිනාකම කොච්චරද කියලා. වැඩියෙන්ම ගිනි ගන්න දේවල් නිෂ්පර දේවල් එක්ක අපි හැපි හැපි ඉන්නේවා සම්පූර්ණයෙන්ම ධර්ම විශ්වාසය මත පින්වත්නි ගොඩාක් දේවල් නිවිලා යනවා. හරි? ඒකින්ද තමන් ඒව අතුරුඵල නමුත් හොඳට විමසලා බලන්න මම කොහොමද මගේ සීලය මේ සීලය මං අඩුම ගානේ සමාදන් වීම පටන් ගත්තද කියලා නැත්තම් මන්නම් කියන්නේ බනහන එකක් වුණා නේ එක්කෝ හොඳ උපදේශන්නේ එක්කෝ ඉතින් ඒකත් අල්ලලා දාන්න තියෙන්නේ අපේ ඉතින් වැඩක් ඇතින් මේක නේද බනහහා ඉන්න මේක කරන්නේ නැත්තම් ඉතින් එහෙම කිව්වහම වත් අඩුම ගානේ කරන වැඩේ පටන් ගන්න ඉතින් ලැජ්ජා වෙන්න ඕනේ නේද අපි මේ වෙනකොට සිල් සමාදන් වෙන්නේ නැත්නම් බෞද්ධයෙක් විදිහට ලැජ්ජහම වෙන්න ඕනේ. ලැජ්ජහම වෙන්න ඕනේ. හරි. බුදුහාමුදුරන්ට මම පොඩ්ඩක්වත් අයිති නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මම චුට්ටක්වත් පිළිපදින කෙනෙක් නෙවෙයි. හරිද? එහෙනම් මම බුද්ධ සරණං ගච්ඡාමි කිව්වට ඒක මෙලෝ වැඩක් නැහැ. සරණාගමනයක් ඇති කරගන්නේ නැහැ. ඔය ඔය බලාපොරොත්තුෙන් තරම් මල් පූජා කරාට පහන් පූජා කරාට පින් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ? එතන ශ්‍රද්ධාවක් නැහැ. හරි මම වැඩේ ආරම්භ කරලා නැහැ. මට ධර්මය තුලින් හික්මෙනවා කියලා මම දන්නේවත් නැහැ. ධර්මය තුලින් හික්මෙනවා කියලා දන්නේවත් නැත්නම් මම බොරුවට මේ මල් තිබ්බා කියලා වැඩක් නැහැ. පහන් තිබ්බා කියලා වැඩක් නැහැ. හොඳ අනුගුරු තිබ්බා කියලා වැඩක් නැහැ. මහා පූජාවල් කරා කියලා වැඩක් නැහැ. දාන දුන්නා කියලා ඒවයේ ඒ තරම් ලොකු ප්‍රයෝජනයක් නැහැ. නිකම් පොඩි පොඩි අර දෙන දේ කාට හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් පින සිද්ධ වෙනවා. දානයක් එහෙම දෙනකොට කාට හරි සංග්‍රහයක් කරනකොට ඒ යම් පින් සිද්ධ වෙනවා. හැබැයි බුදුහාමුදුරන්ට පූජා කරන්නේ වෙයි නම් කිසිම ආනිසංශයක් බොහොම අඩු ආනිසංශ වාරයක් තමයි තියෙන්නේ. ಗುಣ දැන පැහැදිලා නැති හින්දා. එහෙනම් තමන්ගේ හිත පෙළඹුණේ නැත්තම් පින්නත් මේ සිල් සමාදන් වෙන්න ලැජ්ජා වෙන්න කියලා මම ආයෙ කියනවා. හරි. මෙහෙම හිතන්න. මං වගේ නේද මෝඩ තකඩියෙක් නෑ කියලා හිතන්න ඕන. මං වගේ මෝඩෙක් නෑ කියලා හිතන්න ඕන. තුන් ලෝකේ ආවම එහෙම හිතන්න. ඒක තමයි වටින්නේ. මරත් එක්කම මම කියන්නේ. හරි. අද ඉතින් කියනවා ඔක්කොම කාටත් එක්කද? මටත් එක්ක. ඇයි? තුන් ලෝකේ අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාන් වහන්සේ දුන්න අවවාදයක් තියෙනවා නම් ඒ අවවාදේ මම ගණන් ගන්න නැත්තම් නේද මහා ඥානවන්තයින් අතර ඉහළම ඥානවන්තයා කවුද? බුදුරජාණන් වහන්සේ. තමන් ගානකටවත් යන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝද මෝඩ මන්ද මෝඩ? නිකම් මෝඩ නෙවෙයි නේද? වචන වචන නෑ හොයන්නේ ඒක වැඩි මේ මෝඩකමට. එච්චා සිංහල භාෂාවේ වචනයක් තිබ්බනම් මම කියනවා මොකක් හරි කතාවක්. එහෙම හිතලා නිඳා කරගන්න ඕනේ පින්වත් නේ. හරිද? වැටි වැටිනේ නැගිට්ටේ. නේද? අම්මා කොහොමද අපිව නැගිට්ටුවේ? තාත්තා කොහොමද නැගිට්ටුවේ? නේද? වැටෙන වැටෙන වාරයක් ගානේ ආය අත දුන්නා, ඇඟිල්ල දුන්නා. නේද? ආ නැගිටින්න නැගිටින්න නැගිටින්න කියලා අල්ලගෙන ඇවිද්දෙව්වා. හරිද? බුදුරජාණන් වහන්සේ කියන මෑණියෝ බුදුරජාණන් වහන්සේ කියන පියාණෝ කොහොමද ධර්ම දේශනා කරලා තියෙන්නේ? නේද? කුසලයේ වර්ධනය කරන්නයි කියලා කිව්වේ කැඩෙන කැඩෙන වාරයක් ගානේ නැවත නැවත සමාදන් වෙන්න කිව්වේ වැටි වැටි අපේ හිත නැගිටවන්න. අම්මයි තාත්තයි දෙන්න නැගිට්ටුවේ අපේ කය. නේද? කය නම් අපි කොහොම හරි කිලෝ බර ගානක් කාලා යන්තම් කිලෝ 70ක් 80ක් විතර ඉතුරු කරගත්තා දැන්. නේද? කොච්චර ඔය කිලෝ 80 ඉතුරු කරගන්න කොච්චර කෑවද? නේද? බත්ම කොච්චර කාලයක්ද? ඉතින් එහෙම කරලා පැන් ඔය 70ක් 80ක් 50ක් 60ක් විතර ඉතුරු වුණා ඕන දැන්. ඔච්චරයි ඉතුරු. හිත හැබැයි තාම වර්ධනය වෙලා නැහැ. හිත වර්ධනය වෙලා නැහැ. ඒකින්ද මාර්ගය ආරම්භ කරන්න ඕනේ පින්වත්නි. අපහසුවෙන් නමුත් දනගගා වැටි වැටි වැටි වැටි නැගිටින ළමෙක් වගේ කියලා හිතාගෙන මට තාම ප්‍රාණඝාතයෙන් වැළකෙන්න බෑ අප්පා. මට තාම අදත්තාදානයෙන් බෑ. මට තාම කාමවර්ධව හැසිරීමෙන් බෑ. මට තාම බොරු කීමෙන් වැළකින්න බෑ. මට තාම සුරාපානයෙන් වැළකෙන්න බෑ. මේවා හින්දා මාව මහා ව්‍යසනයකටපත් වෙන්න පුළුවන්. ඒකින්ද මම නැවත සමාදම් වෙනවා නැවත සමාදම් වෙනවා නැවත සමාදම් වෙනවා කියලා මං කිව්වා එක මාසයක් සමාදම් වෙලා බලන්න කොච්චර වෙනසක් වෙනවද කියලා තමන්ගේ පැත්තේ කොච්චර වෙනසක් වෙනවද කියලා බලන්න අතුලාන්ත සිසිලසක් දැනෙනවා පින්නත් නේ අද අධිකව තියෙන පීඩිත දේවල් ගොඩ අයින් වෙන්න පටන් ගන්නවා පුදුම නිදහසක් ඇති වෙනවා. ඇයි ඉතින් බොරුවක්වත් නැත්තම් බොරුවෙන් බොරුව ගලපන්න ගියාම මොන තරම් කරදරද? දැකලා තියෙනවද බොරුව එක බොරුවක් වහම බොරුවෙන් බොරුව බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යයෙන් සත්‍ය කලපන්න කියලා. අපි සමහර අය කොහොමද? බොරුවෙන් බොරුව කලපන්න. අර පැත්තෙන් බොරුවක් කියනකොට මේ පැත්තෙන් එළිය වෙනවා. දැන් ඒකට එකක් කියනවා. ඒකට කියනවා අර පැත්තෙන් ආයෙ එළිය වෙනවා. නේද? ඉතින් බොරු 10ක් විතර කියලා අන්තිමට කොහොමවත් අහු වෙනවා. ඒකින්ද කොහොම හරි Tamanගේ සීලය සමාදන් වීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් එහෙම කරගෙන යනකොට අපේ හිතටම දැනෙයි මේක කොච්චර වටින දෙයක්ද කියලා. පින්නන්නේ ටික කාලයකින් මොකද වෙන්නේ? සිල් කඩන්න දෙන්නේ නැහැ. ළඟම ඉන්න එක්කෙනා සිල් කඩන්න දෙන්නේ නැහැ. කවුද? තමන්ගේම සිත. හරිද? ඒකට දැඩි ප්‍රතිවිරෝධයක් දක්වනවා. දැඩි ප්‍රතිවිරෝධයක් දක්වනවා සිල් කඩන්න දෙන්නේ නැහැ තමන්ගේම හිත. ඒතර මේ න්‍යායත්වයේ මොකක්ද? මේ න්‍යායත්වයේ ත්‍රිසංගත වී ඉපදින්න තියෙන අවස්ථාවකුයි මේ නවතින්නේ. ප්‍රේතේ භූතයක් මලයක් එක් වෙලා උපදින්න තියෙන අවස්ථාවයි මේ නවතින්නේ. පුරාණ කර්ම අහෝසි කරගන්න පුළුවන් අවස්ථාවකුයි මේ හැදෙන්නේ. හරිද? දෙවියන්ගෙන් පවා පිහිට ආරක්ෂාව ලබා ගන්න පුළුවන් ස්වභාවයකටයි මේපත් වෙන්නේ. ඇයි? බොහෝ පින් රාශි වෙනවා. ඒක රාශි වෙනවා. පංචිල් රකින්නා ගැන කූටදත්ත සූත්‍රය දේශනා කරේ කොහොමද? දානයක් දෙනවට වැඩිය සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩිය ආනිසංසයක් තියෙනවා කියලා පංචශීලය ආරක්ෂා කරනවා. සංඝාවාසයක් හදලා පූජා කරනවට වැඩිය පිනක් කරගන්න පුළුවන් මෙච්චර ලොකු අවස්ථාවක් තියෙනවා. අපේ තුල ජනිත වෙන මේ කුසල ශක්තියින් පිළිබඳ අපිට ඇහැට පේන්නේ නැහැ පිටින්. අපේ account එකේ තියෙන මුදල් වගේ නේද බලා ගන්න විදිහක් නැහැ හරිද ඒකෙන්ද ලොකු ලොකු ගණන් පිටින් දාගන්න පුළුවන් ওই account එකට හ්ම් පංචශීලය ආරක්ෂා කරලා කෝ දැන් කරනවා කියලා මේ සසර ජීවිතේම සුවපත් කරගන්න පුළුවන් දේ මන් තාම පටන් අරන්නේ හ්ම් ලියන්න ඕනේ gedara ලියාගලා තියාගන්න ඕනේ එකක් මේසේ ඔය දාන්න ඉස්සර නේද වීදුරු වාසයට දානවා පේන තරක ගහනවනේ පන්සිල් නොරකින්න මන් තරම් මෝඩෙක් තවත් නැත කියලා පන්සිල් සමාදන් වෙන්නේ නැති නේද? සමාදන් වෙන්නේ නැති මන්තරං මෝඩෙක් තවත් නැත කියලා බෝඩ් එකක් ගහලා පේන තැනක් ගහගන්න. එහෙම කරමුද ඇත්තට? එහෙනම් මම මුද්‍රණය කරලා දෙන්නම් කොටුවම. පන්සිල් නේද? පන්සිල් රැකීමෙන් ලැබිය ලැබිය හැකි කොච්චර ලාභයක්. ලබන්න පුළුවන්ද? ඒක ලබා ගන්න මෙච්චර බුද්ධහම තියෙද්දිත් මෙච්චර නිවන් මඟ කියලා අපි මේකේ මේ සංකාරෝපේක්ෂා ඥානය දක්වාම නිවනට ඔන්න මෙන්න දක්වාම මේ බණ කියලා තියෙද්දිත් පන්සිල් රකින්න වැඩපිළිවෙල තමන්ගේ දවසට එක එක වාරයක් බුදුරජාන් වහන්සේ ළඟ දණින් වැටිලා සීලය සමාදන් වෙන්නේ නැති තත්වයක් නම් තාම තියෙන්නේ නේද? නිකම් මෝඩ නෙවෙයි අන්න වචනයක් ආවා මෝඩ තකතිරු කියන්නේ අපි නේද? <laughs> මෝඩ තකතිරුවෙක් කියලා ලියා ගන්න ඕනේ. හා. එහෙම කරපු කෙනාට පින්නන්න ඊට වැඩිව කොච්චර චමත්කාර ජනක අවස්ථාවක් ලැබෙනවද? ඉතින් මං අහනවා මේ මේ අත්තන්ගෙන් තරහට ප්‍රතිවිරුද්ධ වැඩේ අරඹුවාද තරහෙන් තාම පීඩිතද? මෛත්‍රී භාවනාව කොච්චර වෙලා කරනවද දැන්? නේද? ඒකට ලෑස්තිද? ඒ ගැන කරුණු හෙව්වද? කියලා මට කියන්න එපා. අහන්න. සිත මහා සුවදායක තත්වයකට පත් කරන ඊ타මත්ම විශාල ප්‍රීතියක් උපදවාගත හැකි අපි ලෝකේ සතුට විඳින්න උපරිම උත්සාහ කරන්නේ මොනවයින්ද? ඇහැ කරනාසය දිව ශරීරයට කැමති දේවල් කැමති දේවල් අස්වල පෙන්නවල අස්වල වින්දනය කරවලා ඒ කිසිවක් නැතුව ඇතුලාන්තයෙන්ම උපදින්නා වූ දෝරේ ගලාන උල්පතකින් ගලන වතුර වගේ ඇතුළෙන්ම උපදින සතුටක් තියෙනවා නම් ඒකත් සතුටක් මේකත් සතුටක් ඇහැට ලස්සන රූපයක් පෙන්වනවා කියලා සතුට වෙන්නේ කොහෙද ඇහැද? සිත. කනට මිහිරි ශබ්දයක් ඇසුවා කියලා සතුට වෙන්නේ කොහෙද? සිත. නාසයට දිවට ශරීරයට එක එක ඒවා ලබා දුන්නා කියලා සතුටු වෙන්නේ කොහෙද? හිත. එහෙනම් අරවා ඔකෝම ලබා දෙන්න අපිට හරියට මහන්සි වෙන්න වෙලා. ඒ මොකක්වත් නැතුව දෝරගලාන උල්පතකින් ගලන වතුර වගේ අතුලාන්ත ප්‍රීතියක්. ඇතුළෙන්ම උපදින සතුටක් උපදවා ගැනීම සඳහා චිත්ත විසුද්ධිය ඇති කරගන්න කිව්වා. ඒකාග්‍රතාවයක් ඇති කරගන්න කිව්වා. එතකොට ඒ වැඩපිළිවෙල ඉතාම හොඳට අපි පැහැදිලි කරා. නේද? මෛත්‍රී භාවනාව කරන හැටි, අසුභ භාවනාව කරන හැටි, මරණ සතිය කරන හැටි, අට්ටික සංඥාව වඩන හැටි, බුද්ධානුස්සතිය කරන හැටි මේ හැම දෙයකම Tamanට පෝෂණය වෙන්න ඕනේ කියලා. අන්න ඒ පෝෂණය වීම සිද්ධ කරනවාද දන්නේ නැහැ. නේද? බෑනේ මට හරියට වැඩ. නේද? මට හරියට වැඩ මට හරියට වැඩ අපේ හාමුදුරුවනේ ඕවා ඔච්චර කියන්න එපා අපි ඕක කරන් ඉන්නේ නේද ඔබ වහන්සේ බය වෙන්න එපා අපි කරනවා. කවද්ද? ලොකු විවේකයක් හම්බ වෙනවා. කවද්ද හම්බ වෙන විවේකය? උඩු ගුරුව සායනය කරපු දවසට විවේකයක් හම්බ වෙනවා. නේද? මොකේද? පෙට්ටි. ආන් එදාට තමයි ඔය කියන්නේ අපි නම් ඕක කරනවා. එතකොට අපි උපේක්ෂා වෙන්නේ ඉන්නේ. ගැහුවත් කමන්නේ අර පවුලේ ඔක්කොම අඬනවා. නේද? පවුලේ ඔක්කොම අඬනවා. ඉතින් හෙල්ලෙන්නේවත් නැතු වෙනවා. ආන් එදාට අපි උපේක්ෂාවෙන් ඉන්නම් එහෙමවත් අඩුම ගන්න කියන්න වෙන්නේ නැහැ. මරණය කියන්නේ කොයි මොහොතෙද දන්නේ නැහැ. නමුත් ඉතුරු වෙන්නේ මේ කර්ධිකය විතරයි. ඒ කයට එදාටත් මුකුත් කරන්න බෑ. අදත් මුකුත් කරන්න බෑ. අදත් මුකුත් කරන්න බෑව තිබ්බට. මොකවත් දන්නේ නැහැ ශරීරය. ඉතින් ඒකින්ද මගේ සිත සංවර්ධනය කරන වැඩපිළිවෙල තුල මම චිත්තවිසුද්ධිය සඳහා මොනවා හරි වැඩපිළිවෙලක් සිද්ධ කරනවාද කියලා විමසලා බලන්න. අර තකතිරු කියන වචනේ අයින් කරලා ඉතිරි ටික දාමු දැන්. ඒක නොකරනවා නම් නේද? පන්සිල පන්සිලත් ආරක්ෂා කරන්නේ නැත්නම් අන්න අර විදිහයි නේද? ඊට අමතර මේ කොච්චර සුවයෙන් ඉන්න පුළුවන් මේ පාරේ යනකොට බලන්නකො සිද්ධ වෙන දේ ඇවිස්සෙනවා මේක පොඩ්ඩක් නැත්තම්. දෙබර කුඩයක් අරන් පාරේ යනවා වගේ අපිට යන්න වෙලා තියෙනවා. බලන්න පොඩ්ඩක් හිතලා. නේද? මගෙන් අවසරයක් නැතුව මේ හිත තරහ උපද්දවා ගන්නවද නැද්ද? කවුරු හරි මං යන වාහනේ පැත්තට මෙහෙම එයාගේ වාහනේ දාලා යනවා යන්න. නෑ එයා ගියා. හරි මම මේකේ වීදුරු තුහලා තියෙන්නේ. ජනෙල් ඔක්කොම වහලා. මෙහෙ මොකද වෙන්නේ? දත් පූට්ටු වෙනවා. ඇඟිලි මිටිමොළ වෙනවා. නේද? ඈ පරස වචන එළියට පයින්නවා. අර මනුස්සයර ඇහෙන්නේවත් නැහැ. අප මේක දෙබර කූඩේ වගේ. මේක කුණු ගොඩ වගේ. පොඩ්ඩක් නැත්තම් ඇවිස්සෙනවා. නේද? පාරේ අරන් යන්න බෑ මේ හිත. හරිම ලැජ්ජාවයි. ඇයි? පාරේ දකින දකින දේවල් අනුව එක එක සිතුවිලි එන්න පටන් ගන්නවා. වෙලාවකට තරහ එනවා. වෙලාවකට ඊර්ෂ්‍යාව එනවා. වෙලාවකට රාගය එනවා. වෙලාවකට මසුරුකම එනවා. උන් කඩවල ෂෝකේස් දැක්කම කෑදරකම එනවා. කීචුකම එනවා. නේද? ඈ ඉතින් මොකද කරන්නේ? ඉතින් මොකද කරන්නේ? කඩට කෙලක් වෙනවා ඒකට. නේද? ඉතින් ඔහම තමයි මේක මේකෙන් බේරෙන්න බෑ. මේක මේ මේ හිත බේරගෙන ඉන්න විදිහක් නෑ. මේක කුණු කොට ඇවිස්සෙනවා වගේ හැම තැනම ඇවිස්සෙනවා. ඇවිස්සෙන දූවිලි කොටකට වතුරක් වටනොත් ඇවිස්සෙන ස්වභාවය නැතු වෙනවා. අන්න ඒ වගේ චිත්ත සුද්ධියටපත් වෙච්ච කෙනා පින්නත් මේ මේ ලෝකේ ඇවිස්සෙන්නේ නැතුව ජීවත් වෙන කෙනෙක්. හරිද? ඒක අරමුණක හිත හොඳට නංග වෙමින් ඉන්න පුළුවන් කෙනෙක්. ඒක අපි ගොඩාක් පැහැදිලි කරා. ඉතින් මම මේ අත්තන්ගෙන් අහනවා කොහොමද දන්නේ අද? සෑහෙන දුරට කරනවා නේද? ඔළුවත් හොල්ලන්න එපා. මං කිව්වා මට කියන්න එපා. Tamanගෙන්ම අහන්න කියලා. නේද? ඇතුලෙන්ම අහන්න අපිට හරියට වැඩ. අපිට හරියට වැඩ. නේද? පහේ ශිෂ්‍යත් වෙලා මෙයාගෙන් නේද? තුනේ පන්තියේ ළමයාගෙන් අහපුවාත් කියන්නේ. අපි හරි බිසි. නේද? ඇයි අපිට ශිෂ්‍යත්ව වැඩ තියෙනවනේ. ඊට පස්සේ මම අහනවා ශිෂ්‍යත්ව ඉවරනම අහනවා මොකද දැන්? ඊටත් වැඩි. ඕලෙල් ඉවරනට පස්සේ ආය අහනවා ඊටත් වැඩි. කැම්පස් ගියාට පස්සේ ආය අහනවා ආ නෑ ඊටත් වඩා වැඩි. රස්තාවට ගියාට පස්සේ අහනවා ඊටත් වැඩි වැඩි. පරස්තාවක් කරගත්තාම අහනවා ඊටත් වැඩි වැඩි. දරුවෝ හදාගත්තාම ඊටත් වැඩි වැඩි. දැන් එතන ඉවරද? දරුවන්ගේ වැඩ ඔක්කොම කරලා යන්තම් මොකද කරන්නේ? දීක දීලා ඔක්කොම කරපුවාම ඔක්කොම ඉවරයි කියලා හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ අවුරුද්දක් යන ඉතල ඊටත් වඩා වැඩි. නේද? ඊට පස්සේ තියෙනවා දරුවන්ගේ ප්‍රශ්නයි, මුණුපුරන්ගේ ප්‍රශ්නයි ඔක්කොම ටික. ඉතින් කවදාද මේ වැඩ ඉවර වෙන්නේ? නේද? කවදාද මේකෙන් ගැලවෙන්නේ? වැඩ නවත්තන්න කියලා නෙවෙයි කියන්නේ. ඔන්න ඔය හිතන එක නවත්තන්න. හරිද? හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා පුළුවන් නම් සැනසීමකට එන්න මරණකම්ම හිතන්න. නේද? අඬලා අඬලා අඬලා අඬලා පුළුවන් නම් සැනසීමකට එන්න අපි එකතු වෙලා අනිත් කට්ටියම එකතු වෙලා ඒක දාගන්නවා කොහේ හරි ලොකු ඇඳීමේ පූජාව කියලා එකක්. <laughs> ඔයගොල්ලෝ අලුත් පූජාවක් දැන් ඕන වෙනවනේ. නේද ලොකුවට අඬන ඔක්කොම අඬන ඉවරක් වෙන්න අඬනවා. ආ හරි දුක් ඔක්කොම ඉවර වෙනවා නම් අඬලා අඬමු එකතු වෙලා අපිත් එන්න. මහා රද්දෙන් අඬමු. නෑ එහෙම වෙන්නේ නෑ. එහෙනම් මේ දුක් කෙලවර කරන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙදි අපි මේ වෙන මොනවද කෝලම් වගේක් කරනවා. නේද? අපිට වැඩි ලොකු දෙයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැනගත්තා, තේරුම් ගත්තා. ඒකින්ද අපි මේ මාර්ගය තුල යන්න ඕනේ කියලා. මොන වැඩ තිබුණත් කැමැත්ත තියනවා නම් කරන්න පුළුවන් දෙයිද? මෙතන තියෙන්නේ ඒ සඳහා තියෙන කැමැත්ත නැතික මේවා ඔක්කොම හදලා හැටි මං කිව්වා. කැමැත්ත උපදවා ගන්න හැටිත් කිව්වා. හ්ම් ඡන්ද සමාධිය ගැන කිව්වා. ඡන්ද සමාධි සමන්නාගත ප්‍රධාන වීරිය ගැන කිව්වා. නේද? හැම දෙයක් ගැනම අපි දැන් සාකච්ඡා කරා. කෙනෙකුට තමන්ගේ සිත අවශ්‍ය නම් අවශ්‍ය තැනට නංවා ගන්න අවශ්‍ය කරන බොහෝ දේ සාකච්ඡා කරා. තාමත් කරන්නේ නැත්නම් නේද? ඔන්න බලන්න වෙන වැඩේ ඈ. දැන් මේ ධර්ම දේශනාවේ ආය දැන් මට කියන්න මේ දේශනා මාලාවේ කියන්න දෙයක් නැති වෙනවා ඉස්සරහට. එතකොට මම මොකද දන්නව කරන්නේ? කියපු දේවල්ම හිමිසරේ කියලා බලනවා. හරිද? එතකොට ඕන් එතකොට කවුරු හරි කතා කරලා මට කියනවා. හාමුදුරනේ අදනේ ඇහුවේ බන. හරිද? කවදාකවත් කියපු නැති ඔය වගේ කද කිව්වනේ. ආ එතකොට මට තේරෙනවා මොකද්ද? ආ ඒකම දේ කරනවා. ආ ඒකම අහහා ඉන්නවා. අහව කිසි දෙයක් ධාරණය කරලා නැති බව. ඉතින් ඒකින්ද අපි හොඳට ධර්මයේ ධාරණය කරගෙන තමන් තමන්ගෙන් පිරික්සලා අහලා බලන්න මම මෛත්‍රිය වඩනවද? මම මරණානුස්සතිය වඩනවද? මම අසුභානුස්සතිය වඩනවද? මම බුද්ධානුස්සතිය වඩනවද? මම අට්ටික සංඥා වඩනවද? මම අනාත්ම සංඥා වඩනවද? අනිත්‍ය සංඥා වඩනවද? කියලා අහලා බලන්න. ඉතින් නැත්තම් කරන්න ඕනේ. සිතේ බොහෝ අකුසල් නැగిලා එන විදිහට තියාගන්න නැතුව කොහොම හරි වෙලාව හදාගන්න ඕනේ. හදාගන්න ගියොත් හදාගන්න බැරි වෙන්නේ නැහැ පින්වත්නි. අද මේ බණ ඇහිලා වහාම කාලසටහනක් හදන්න ඕනේ. හරිද? ඒ කාලසටහනට අඩුම තරමේ දවසකට තියෙනවා කොච්චරද විනාඩි? මම කීප වතාවක් කියලා තියෙනවා. 1440ක් තියෙනවා. ඕකෙන් අඩුම ගානේ 1000ක්ම තියාගන්නකෝ වැඩවලට. ආ 460ක්ම නැත්නම් 400ක්ම බුදියන්නකෝ. අඩුම ගානේ ඉතිරි 40ක්වත්. නේද? 24න් එකක්වත් පැයක්වත් අඩුම ගානේ. ජීවිතෙන් පැය 24න් එකක්වත් අඩුම ගානේ. තමන්ගේ ජීවිතය ස්ථීර සැනසීමක් ඇති කරගන්න මාර්ගයට අවතීර්ණ කරන වැඩපිළිවෙලට යන්නේ නැත්නම් අපි බොහෝම දුර්භාග්‍ය සම්පන්නයි. හරිද? අපරාධය අපි. ඔක්කොම මහන්සි වෙන්නේ මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් වලටද නැද්ද? සමහර අයට මෙලෝ 100ක් නැහැ ඔප්පුව නිදහස් කරගන්නකම්. හරි මේක මේක බෙදුම් නඩුවක් තියෙනවා මේක ඉවර කරගන්නකම් මට අපි හැමෝම කියන මේ ඔප්පුවේ තව පොඩි වැඩක් තියෙනවා ඒක ඉවර කරගෙන එන්න. හරිද ඔප්පුව දැන් වචනෙකුත් තියෙනවා යාස් මොකද්ද? මට මේ ඔප්පුව නිදහස් කරගන්න මැරුණත් කමක් නැහැ කියනවා. පුදුම පිස්සුම පිස්සු කතාවක් කියනවා. සමහරු කියනවා ගේ වැඩ ඉවර කරගෙන මැරුණත් කමක් නැහැ කියනවා. <laughs> මොකද්ද මේ කතාව? ගේ හදන්නේ මොකටද? ඉන්න නේද? දැන් පරම අරමුණ මොකද්ද? මැරෙන්න කලින් මැරෙන්න කලින් ගේ හදාගන්න. හරි? ඉතින් එහෙම එහෙම කියනවා. එක එක්කෙනා කියනවා එහෙම. මේක කරලා මැරුණත් කමක් නැහැ කියලා. ඉතින් අන්න එතන නෙවෙයි පින්නත් මේ මැරෙන්න ඕන කොහොමද? ඊළඟ භවය සාර්ථක වෙන්න අවශ්‍ය කරන දේ කරගෙන. ගෙවල් අරයි යන්නත් බෑ. වාහන අරයි යන්නත් බෑ. කාට හරි දරුවෙක් උපදිනකොට මෙහෙම කියනවා අහලා තියෙනවද? අනේ අපේ ලොකු දුවර දරුවෙක් ලැබුණා පොල් අක්කර 50ක් තියෙන දරුවෙක් තමයි හම්බුනේ. එහෙම හම්බෙනවා නම් කොච්චර හොඳයිද? නේද නෑ මොකවත් අරන් යන්න බෑ. සින්න අක්කර ඔපුටි ඔක්කොම ඉවරයි අවලංගුයි එතනින්ම. නේද? තිබ්බේ ඔක්කොම ඉවරයි සන්තකේ. එහෙනම් මේ වැඩ කර කර වැඩ කර එකතු වෙන ඔක්කොම දාලා යන දේවල්. අරන් යන දේවල් මොනවද දන්නේ හැදුවේ? අරන් යා හැකිව තියෙන්නේ මොනවද? පුඤ්ඤාභී සංකාර, අපුඤ්ඤාභී සංකාර, ආනින්ජාභී සංකාර කාට හරි උදව්වක් කරන්න සමහර අයට පුදුම අමාරුවන්නේ තියෙන. අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න හරිය අමාරුයි. හ්ම්. එතකොට අසරණ අය දැක්කහම අහිංසක අය දැක්කහම තලා පෙලා පොඩි කරලා දාන අදහසමයි තියෙන්නේ. හැබැයි ටිකක් යමකම තියෙන කෙනෙක් දැක්කහම හැකිලි හැකිලි ඉන්නවා මේ ෂෝක් එකට. නේද? ඒ වගේ ගුණයන් අතහැරලා දාලා හැමෝටම එක වගේ සලකන තමන්ගේ හිත ඍජුව තියෙන හිතක් බවට පත් කරගන්න ඔය සතර කමටහනෙන් පුදුම ප්‍රයෝජනයක් තියෙනවා නොසලී ඉන්න. හරි? බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඊළඟට නාම රූප පරිච්ඡේද කරගන්න කියලා. ඒවා මොනවද කියලා දැන් තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. අපි ඒවා ගැන සාකච්ඡා කරා. මම අහන්නේ එක වතාවක් හරි මට නාම රූප වෙන් වෙලා දැනලා තියෙනවද? හ්ම් එක වතාවක් හරි දැනලා තියෙනවද කියලා. එතකොට තමන්ගේ අම්මා තාත්තා සහෝදරයා කියන ඔක්කොම අහෝසි වෙලා නාම પરම්පරාවක් කුරු પરම්පරාවක් කියන දික්ටි විසුද්ධියට පත් කරගන්න කියලා. කෙලස් එන්නේ නැහැ එතකොට. ඇලීම් ගැටීම් එන්නේ නැහැ. හරිද? අන්න ඒ தත්තර මමපත් උනාද කියලා විමසලා බලන්න ඕනේ. ඊළඟට මේ නාම પરම්පරාවේ වර්ධනය, රූප પરම්පරාවේ වර්ධනය. මේක එතකොට දැන් කාමචන්දයක් නැත්තම් මහා අධික කැමැත්තක් තරහක් උපදිනවා. ආන්ගේ තරහ උපදින්න මට හේතුනේ මොනවද කියලා Tamanට දැනෙන ගානට Tamanගේ මානසිකාරය සකස් කරගන්න කිව්වා. ඒකට ධම්මානුපස්සීව වාසය කරන්න කිව්වා. චිත්තානුපස්සීව වාසය කරන්න කියලා මම පැහැදිලි කරා. වේදනානුපස්සීව කායානුපස්සීව වාසය කරමින් කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන තමන්ගේ ළඟ සකස් වෙන සැකසීම් වල යථාභූත ස්වરૂපය හේතු සහගතව තමන්ටම අවබෝධ කරගන්න පුළුවන් විදිහට විදර්ශනා කරන හැටි අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරා. අඳුම ගානේ මතකවත් තියෙනවා නම් හොඳයි. නින්දා කරනව හැම නෙවෙයි කාටත් එක්කද මේ කියන්නේ? මටත් එක්ක ඇයි? මමත් මොකද අය කරන්නේ අර කියපු දවස්වල හොඳට බලාගෙන ඉන්නවා කියලා දැන් මෙලෝදියක් මතක නැත්තම් කාටත් එක්කද මේ කියන බණ? මටත් එක්ක. සීලය ගැන මට අදහසක් නැත්තම් මෝඩ තකතිරුවා කියලා කියනවනේ මේ ඇත්තන්ටත් වැඩිය මටයි. ඇයි? මේ ඇත්ත නම් අම්බ කරගෙන කන්නේ මං මේ ඇත්ත දෙනකින් ජීවත් වෙනවා. නේද? ලොකු පාපයක් සිද්ධ වෙනවා. ලොකු පාපයක් සිද්ධ වෙනවා. එහෙනම් ඔන්න නාම රූප පරිච්ඡේදය ඊළඟට හේතු දන්නා වූ නුවණ කාංකා විතරණ විසුද්ධිය යම් ප්‍රමාණයකට හෝ Tamanට මෙහෙම එකක් තියෙනවද කියලාවත් මේ ධර්මයේ තියෙන්නේ පින්නත් නේ මනස ගැන අපේ මේ මානසිකාරය ගැන අංශු මාත්‍රයක්වත් අඩුවක් නැතුව හිත નિවැරදි කරන දුක් නැති කරන හිතේ දුක් උපදින නැති කරන පීඩණය නැති කරන හරිද? දැන් අපිට තියෙන හැම වෙලේම කියන්නේ මොකද්ද අපේ අය? මට ස්ට්‍රෙස් මට ස්ට්‍රෙස් කියනවා. හරිද? ඒවලදී ලස්සන වචන හොයාගෙන ඉංග්‍රීසි වචන හොයාගෙන නේද? ඉතින් ඕක නැති කරගන්න හද්දිබ්බාගේ දුවන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ තරම් මේ හිත ගැන දේශනා කරපු තවත් කවුරුවක්වත් නැහැ. ඒ තියෙන ධර්මය අරගෙන නුවණින් යමෙක් විමසලා බැලුවොත් පින්නන්නේ අපේ මනසක් තුල ඇතිවිය හැකි මොනියම්ම හෝ ආකාරයක අකුසලයන් තියනවාද ඒ හැම එකක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මොනියම්ම හෝ ආකාරයක කුසලයක් තියනවාද ඒ හැම එකක් ගැනම දේශනා කරලා තියෙනවා ඒවා ඔක්කොම වර්ගීකරණය කරලා දේශනා කරලා තියෙනවා හරි ඒවට හේතු දේශනා කරලා තියෙනවා ඒවා නැති කිරීම දේශනා කරලා තියෙනවා නැති කරන විදිහ ගැන දේශනා කරලා තියෙනවා එහෙනම් තවත් මොනවද අඩු මොනවද අඩුවක් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ අපිට නේද? කිසිම දෙයකින් අඩුවක් කරලා නැහැ. එහෙනම් වැරදි කෙරි කෙරි ඉන්න එපා. ඒක හැදෙන විදිහට සකස් කරගන්න ඕන මනස. හරි? හිතෙන් දුක් විඳ විඳ ඉන්න එපා. ඒක නැති වෙන විදිහට මනස සකස් කරගන්න. ඒක සකස් කරගත්තාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකන් විසඳෙන්නේ නැහැ. ඉතින් ඒකටයි මේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී. ඊළඟට බලන්න මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ගැන කිව්වා. ඊළඟට නාම රූප පරිච්ඡේද ආදිය सिद्ध කරලා ඇතිවීම නැතිවීම මේ සියලු දේම තියෙන ඇතිවීම නැතිවීම තමන්ගේ තුලින් අත්දකින විදිය ගැන සාකච්ඡා කරා. ඊට පස්සේ විදර්ශනාවන් ඔක්කොම ඇති වෙන විදර්ශනා ඥානයන් හැම එකම තියෙන්නේ සිහිය පවත්වා ගැනීමයි කියන එක පැහැදිලි කරා. නාම රූප පරිච්ඡේද වෙච්ච නුවණ උපදිනකොට ඒ පිළිබඳ සිහිය ඇති වුණා නම් ඒ සිහිය නැති වෙන්න දෙන්නේ නැතුව පවත්වා ගන්න ඕනේ කියලා මම කිව්වා. එහෙම කිව්වම ඒ සිහියෙන්ම වාසය කිරීමෙන් තමයි ඊට එහා ගිය නුවණ පහළ වෙන්නේ කියලා මතක් කරා. එතකොට ඊට එහා ගිය නුවණක් කියලා කියන්නේ මොකද්ද? පච්චේ පරිග්‍රහ ඥානය ඇති වෙන බව කිව්වා. ඒ කියන්නේ හේතු දන්නා වූ නුවණ. ඒ නුවණ ඇති වුණාම ඒ නුවණ පිළිබඳ සිහිය උපදිනවා කියලා කිව්වා. ඒ සිහියත් මොකද කරන්න ඕන? නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර පවත් ගන්න කියලා කිව්වා. ඒක කොච්චර පවත්වන්න ඕනද කියලා නම් සම්මාසන ඥානය දක්වා ලෝකෙම කැටිකොට අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දැනෙන ස්වභාවයට ඔක්කොම අනිත්‍යයි ඔක්කොම දුකයි ඔක්කොම අනාත්මයි කියලා අවබෝධයෙන් දැනෙන විදිහට හිත සකස් කරගන්න කියලා කිව්වා. අන්න එහෙම වෙච්ච හිතකට ඇතිවීම නැතිවීම අරමුණු කරන්න පුළුවන් කියලා සඳහන් කරා. ඒක දැනෙන්න පටන් ගන්නවා කියලා. ඒක උදයව්‍ය ඥානය ඇති කරගන්න පුළුවන් කියලා කිව්වා. ආන්ගේ උදයව්‍ය තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මතු කරගන්න හැටි බොහෝ වශයෙන් අපි සාකච්ඡා කරා. මම හිතන්නේ අනිත්‍ය සංඥාව ගැන දවස් තුනක් විතර කතා කරා. ඊළඟට මේ උදයව්‍ය තුලින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේම ඊළඟට එතන ඇතිවීම නැතිවීම දැනිච්ච කෙනා ඒ සිහියෙන් වාසය කරනකොට නැතිවීමටම හිත යොමු කරගන්න හැටි නැත්නම් බංගානුපස්සනාවට එන විදිය සාකච්ඡා කරා. ඊළඟට මේකින්ද සංස්කාරයන් කෙරෙහි බය උපදින විදිහට මේ සංස්කාරය මහා විය යුතු විය යුත්තක් කියලා කියලා Tamanට බයතුප්පට්ඨානෙ උපදින ආකාරයට හිත සකස් කරගන්න, මනස සකස් කරගන්න හැටි. එහෙනම් මේ විදිහට බොහෝ දේවල් සාකච්ඡා කරමින් පින්නත් අපි අන්තිමට කතා කරේ ලොවේහි තියෙන සියලු සංස්කාරයන් කෙරෙහි කිසිම ඇලීමක් ගැටීමක් නැතුව උපේක්ෂාවෙන්ම ආත්ම සංඥාව අතර Tamanට වාසය කරන්න පුළුවන් විදිහට සකස් කරන විදිහ සාකච්ඡා කරා. ඉතින් අන්න එහෙම වාසය කරනකොට කොයි කාලයකදී හරි මාර්ගහිත පහළ වෙන බව අපි කතා කරා. ඉතින් කළ හැකි දේවල් ගොඩාක් තියෙනවා. මේවා කරන්න කළ හැකි දේවල් තියෙනවා. ඒකට මොකද කරන්න ඕනේ? සැලසුම් හදන්න. හරිද? තාමත් ධර්මය ජීවමානයි. ඒකද සැලසුම් හදන්න. ජීවිතේට සැලසුම් මගේ ජීවිතේ මම දැන් ඉතින් මට ගැලවෙන්න දෙයක් නැහැ. අඩුම ගානේ මම තව අවුරුදු 5කින් එතර එහාට නම් දාන්න එපා. නේද? දැම්මම පුහුණු කරමින් තව අවුරුදු 5කින් මෙන්න මේ වගේ තත්යකටපත් වෙන අඩුම ගානේ මොකද එහෙමවත් හරි කමන්නේ නැහැ. සැලසුමක් හදාගන්න අඩුම ගානේ මගේ ජීවිතය නිදහස් කරගන්න වැඩ පිළිවෙල. ඒ කියන්නේ ගෙදර දාලා යන්න කියන එක නෙවෙයි. එක මාසයක් නිදහස් වෙලා භාවනා කරන්න. එක මාස දෙකක් නිදහස් වෙලා භාවනා කරන්න. එක මාස තුනක් නිදහස් වෙලා භාවනා කරන්න. ඔක්කොම අතහැරලා. කොහොමද අතහැරලා දාලා යන්න ඉන්නේ කියන්නේ? මොකද්ද මේ අල්ලගෙන කරන නාටකම? නේද? කොහොමද අතහැරලා දාලා යන්න තියෙන්නේ කියන්නේ? එහෙනම් මගේ කය නිරුද්ධ වුණාට පස්සේ සිත නිරුද්ධ වුණාට පස්සේ මේ කය කොටේ වගේ බිම ගන්නාට පස්සේ මගේ ගෙදර කට්ටිය ඉතිරි වැඩ ටික ඔක්කොම කරගන්නවා නේද කරගන්නවද නැද්ද එහෙනම් දැනුත් කරගන්න ආරින්න මාසයක් ඒක පුරුදු වෙනවත් එක්ක එතකොට මරුණාම කරගෙන යන්න වැඩ පිළිවෙල උයන්ඩ බැරි අය උයන්ඩ පුරුදු වෙයි නේද අනිත් වැඩ කරගන්න බැරි අය පුරුදු වෙනවා මම මේ අනුන්ගේ නේද කියන්නේ මොකක්ද අර සීනි නේද අනුන්ගේ සීනි කිරනවා. අනුන්ගේ සීනි කිරි කර ඉඳලා අන්තිමට එළුවෙක් වෙලා, බැටළුවෙක් වෙලා, කුකුලෙක් වෙලා, නරියෙක් වෙලා, ඉබ්බෙක් වෙලා, ආවෙක් වෙලා, පෙරේතෙක් වෙලා, භූතෙක් වෙලා, මලයකෙක් වෙලා ඉපදුනහම අර සීනි අයිතිකාරයින්ට කිසිම වගේ වගක් නැහැ. තමන්ගේ විසුද්ධිය තමන් ඇති කරගන්න ඕනේ පින්නත් නේ. තමන් ගැන හිතලා වැඩ කරන්න. අනුන්ටත් උදව් කරන ගම තමන් ගැන හිතලා වැඩ කරන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි සාකච්ඡා කරපු ධර්මය තුල Taman තාමත් අඩුම ධර්මයෙන් පංචශීලයවත් ආරක්ෂා කරන්නේ නැත්නම් අඩුම ධර්මයෙන් දවසකට එක වතාවක් හරි භාවනාවක්වත් කරන්නේ නැත්නම් ඉතින් බෞද්ධයෙක් නොයේ කියන පැලස්තරේ ගහගන්න වෙනවා. හරිද? කරන්න දෙයක් නැහැ. දැන් හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච මේ කාලේ ඒ උතුම් ධර්මයේ තියෙන කාලේ තමන්ගේ මානසිකාරය ඒ ධර්මානුකූල මානසිකාරයක් බවට පත් කරගන්න පුළුවන් කාලේ එවැනි උතුම් තත්වයකටපත් වෙන්න මේ හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.